වඩ වඩා පින් රැස් කරගත හැකි මාසයක් වූ මේ චීවර මාසයේ අද ධර්මානුශාසනාව සඳහා වැඩමවා වදාළේ නුච්චයාගම ලිඳවැව සිරි විමල විසුද්ධාරාමාධිපති ශාස්ත්‍රපති සද්ධර්ම විශාරද දහම් සරසවි කතිකාචාර්ය පූජ්‍ය ඉලන්දගස්සගේ ශීල විසුද්ධි ස්වාමීන් වහන්සේ නිමොක්ක සූත්‍රය සංයුක්ත නිකායේ දේවතා සංයුක්තේන නිමොක්ක සූත්‍රය ඇසුරෙන් නිවන් මඟ පිළිබඳ වෛදේශකයන් වහන්සේ ධර්මානුකූලව පෙන්වා දෙන්නේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුරන්තු සග්ග මොක්ඛදං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 ජානාසි නෝ තුන් මාර්ෂ සත්තානං නිමුක්ඛං පමුක්ඛං විවේකಂತಿ ජානාමි කුවාහං ආවසෝ සත්තානං නිමුක්ඛං පමුක්ඛං විවේකಂತಿ තී සද්ධාවන්ත පින්නතුනි අද අපි මහත්කම වශයෙන් සබාගත්තේ සංයුක්ත නිකායේ නිමොක්ක සූත්‍රය. සූත්‍රේ නිමොක්ක. මේ සූත්‍රය දේශනා කරන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ රාජෝත්තමයන්න් වහන්සේ සරත් නුවර ජේතවනාරාමේදී දේවතාවෙක් පින්වත් දේවතාවෙක් බණ දන්න දේවතාවෙක් ඇවිත් අහනවා පැමිණිලා ජේතවනාරාමයේ බබළුවාගෙන මධ්‍යම රාත්‍රියේ ඉක්ම වූ තැන පැමිණිලා අහනවා මෙන්න මේ ගාථා පාඨය. බොහොම සරල පාඨයක්. නමුත් ගැඹුරක් තියෙන නිසා අද අපි ධර්ම දේශනාව සඳහා පින්නතුනේ මාතෘකාව වශයෙන් තබා ගත්තා. ඉතින් ධර්ම දේශනාවට ප්‍රථම ධම් පරියාය ධම් නීතියක් වශයෙන් ධර්මානුශාසනාව පිළිදීම දේශකයන් වහන්සේගේ සිරිත වෙනවා. ඉතින් මේ පින්වත් පිරිස ධර්මයට බොහොම ලැබි නිසා තමයි ධර්ම ශ්‍රවණාබිලාසී බව ඇති නිසා තමයි ශ්‍රී ලංකා ගෝවාම විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ බරපතල දරලා මෙබඳු ධර්ම දේශනාවකට දායකත්වයේ ලබලා මේ මැදිරියටත් මේ විදිහට පැමිණලා දැන් දැහැත් කට්ටිය පිළිනමලා ආරාධනා කර සිටියේ පින්වත් ස්වාමින් වහන්සේ අප වෙත අනුකම්පාවෙන් ධර්ම දේශනාව ගම් පාඩුවක් අපි වෙත සබන්ත අපිට ප්‍රදානය කරන්නට කියලා තමයි ඔය ආරාධනා වට්ටියේ අදහස. ඉතින් මම වැඩි වෙලාවක් ගන්නෑ මූලික අනුශාසනාවට. අපි දේශනාවටම කාලය ගමු. ඊට මම මතක් කළා මේකේ නිදානය దేవතාවෙක් කියලා කියන්නේ බණ දන්න කෙනෙක් කියලාත් මම උපපදයකින් සැරසුවා. ඒ దేవතාව ඇවිදී අපේ බුදු පියාණන් වහන්සේ වන්දනා කරන චක්පස්ව සිට අසා සිටියේ ජානාසිනෝ තුම් මාරිෂ සත්තානං නිමොක්ඛං ප්‍රමොක්ඛං විවේකಂತಿ බණපද තුනක් ඉදිරියට එනවා මේ පාඨය තුලින් නිමොක්ඛං ඊළඟ පදය ප්‍රමොක්ඛං ඊළඟ පදය විවේකಂತಿ අපි ලැබෙන හැටි සෝරා ගමු මෙතන මේ උත්තරයන් හඳුනන දෙවිවරුන්ගේ ඉහළම පදයේ තමයි අමතන පදයේ ප්‍රිය වචනය තමයි මාර්ෂ කියන වචනේ. මේ මාර්ෂ කියන වචනේ හැමෝම අමතන්නේ නෑ දෙවිවරු. දෙවිවරුන්ට දේවෝත්තම දෙවියන්ගේ දෙවියන් වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ සම්මා සම්බුදුන් වහන්සේ කවුද කියලා දන්න නිසා මෙන්න මේ దేవතාවා මාර්ෂ පුත්‍රයාණිය මුනි පුත්‍රයාණිය කියලා අමතන්නේ. ඒකයි මාර්ෂ කියන වචනේ එතකොට හොරාගත්තා. අහන්නේ නිදුකානන් වහන්සේ ඔබ වහන්සේ සත්‍යයන්ගේ විමුක්තියද ප්‍රමුක්තියද විවේකයේද ධම්මාශීද්ද? ඉතරයි ප්‍රශ්න. බුදුරජාන් වහන්සේගේ උත්තරය ජානාමික්වාහං ආවුෂෝ. රත්නේ මම දන්නවා සත්‍යාගයේ සත්තානං සත්‍යාගයේ නිමුක්ඛං පමුක්ඛං විවේකಂತಿ. එවැත්තිවම සත්‍යයන්ගේ නිමුක්ඛයද එතනම තෝරාගමු නිමුක්ඛය විමුක්තිය කියන්නේ ආර්ය මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා පැත්තකින් ගන්නත් පුළුවන්. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙළවර අටවැදෑරුම් වූ දසවැදෑරුම් වූ පරියායේ කෙළවර නිමුක්ඛය. ඒතර නිමුක්ඛය කියලා කියන්නේ මෙතන සෝවාන් සකු르දාගාමි අනාගාමි සහ අරහත් මාර්ග හතර. ඒකට නිමුක්ඛය මාර්ග හතර. ආර්ය අෂ්ටාංග මාර්ගය හඳුන්වන්නත් යොදන්න පුළුවන් මාර්ග හතර. මොන මාර්ග හතරද? සෝවාන් මාර්ගය, සකෘදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, අරහත් මාර්ගය. මේ මාර්ග හතර හඳුන්වන්න පුළුවන් නිමොක්ඛ කියලා. දැන් පැහැදිලි හොඳට මේ පරිවර්තනේ. ඊළඟ දේවතාව අසා සිටියේ අමොක්ඛං. වහන්සේ ධර්මයට ප්‍රමොක්ඛං ඒක වචනේ අහනවනේ. සමක්කම් කියන්නේ අර මාර්ගයේ ඵලය. එතකොට සෝවාන් මාර්ගයේ ඵලය සෝවාන් ඵලය. සෝවාන් මාර්ග ඥානයෙන් පෙරපසු නොවීම ඇති වෙන ඵල ධර්මයේ සමා සෝවාන් ඵලය. ඒ ටික දන්නවද පැහැදිලි අපි පිළිගන්නොත් පැහැදිලි. එතකොට ඵල ධර්මතා හතරයි. සෝවාන් ඵලය, සකු르දාගාමි ඵලය, අනාගාමි ඵලය, අරහත් ඵලය. ඔය ඵල ධර්ම හතර හඳුන්වනවා තමොක්කම. බලන්න. දිව්‍ය මේ බණ ටික දැනගෙන නෙමෙයි ඒකට ඇහුවේ. දිව්‍ය මේ ටික දන්නවා. එහෙනම් දෙවිවරු ලෞකික වූ ධර්මතා ටිකක් දන්නවා. ලෝකෝත්තර වූ ධර්මතා ටිකක් දන්නවා. නව ලෝකෝත්තර සීසක් ධර්මයක් දන්නවා. සෝවාන් වාසනා ගුණ සම්පන්න දෙවිවරු අදටත් තියෙනවා. මනලව උපාපාපරක්. උත්පත්ති සෝවාන් වෙන්න පුළුවන්. සෝවාන් වාසනා ගුණ ඇති. පින්දුතුන් අද අපිට මුණ ගැහෙනවා. මේ වගේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්නේ උත්පත්ති සෝවාන් මාර්ග සහ ඵල ලාභී උත්තමීන් අද දීපින්වතුන් අතරක් පැවිදි පින්වතුන් අතරක් ඉන්නවා. එතකොට දැන් සමෝහං කියන පදය තෝරාගත්තනේ. ඊළඟ එක විවේකන්ති. පදය විවේකන්ති. මම කතා සරලව මේ පෙන්වා දෙන්නේ. ඒක නොඇසුවම විතර නිතර දේශනා වෙන සූත්‍රයක් නෙමෙයි මේ සූත්‍රය සංයුත්ත නිකායේ දේවසා සංයුත්තේ ඇති වටිනා සංසිද්ධ සංදේශන ධර්මපරයය සංස්ලේෂන ධර්මපරයය ඒ ධර්මපරයයන් දෙආකාර වෙනවා පින්නතුනේ අත් විශ්ලේෂණ අපිට මජ්ක්‍ධිම නිකාය ආදී සූත්‍රවල තියෙන සූත්‍ර විශ්ලේෂණයක් තියෙනවා. ක්‍රමානුකූල ගැඹුරට යෑම. මෙතන මේ దేవතාවන් ගැඹුරින්ම පටන් ගන්නවා. ගැඹුරින්ම පටන් ගන්නවා. එතකොට ඊළඟ විවේකන් කිව්වේ විවේකය උත්තමාර්ථයටපත් වීමෙන් ලැබෙන විවේකය. නිර්වාණය. එතකොට නවලෝකෝත්තරය කියලා මම මෙතන මුලින් සඳහන් කළේ සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලය ආදී කොට අටයි එතන අට පැහැදිලි නේද? නෑ ඒක ඉන්නේ ඉස්සර කරට ඕනේ නෑනේ. අටවැදෑරුම් එතන මාර්ගය කියලා එතනට හඳුන්වන්න පුළුවන්. ඊළඟ නිර්වාණය. නවවෙනි අවස්ථාව නිර්වාණය. ආන්නේ අත්ෙන් නවලෝකෝත්තර සීසත් ධර්ම. මේ 84000 ධර්මස්කන්ධේ කැටිකොට නවලෝකෝත්තර සීසත් ධර්මයට ගේන්න පුළුවන්. එතන පැහැදිලි. දැන් අපි ටිකක් ඉස්සරහට බලමු. කොහොමද ওই අවස්ථාව උදාපත් කරගන්නේ කියලා. ඒක නෙවෙන්න ඕනේ නේ. බණක් අහන්නේ දේශන අහන්නේ දෙන්නනේ හොඳයි ඉතින් ඊළඟට බුදුරජාන් වහන්සේගෙන් මේ මේක දන්නවද කියලා අහන්නේ අහුවම බුදුරජාන් වහන්සේ දන්නවා කියන උත්තරය දෙනවා දන්නේ දේවතාව නැවත අපසිතිය දන්නේ කෙසේද ඒක ඉස්තාව ගැඹුරක් කියන්නේ දන්නේ කෙසේද බොහොම දන්නේ කොහොමද කියලා විස්තර කරන්නත් ඕනේ මට බුදුරජාන් උත්තර දෙනවා නන්දි භව පරික්ඛය සංඥා විඥාන සංඛය වේදනානං නිරෝධා උපසමා එවං ක්වාහං ආවසෝ ඥානාමි සත්තානං නිමොක්ඛං පමෝක්ඛං විවේකಂತಿ මේ මේ අවස්ථා තුන සිදුවෙන ආකාරයේ පිළිවෙල බුද්ධයන් වහන්සේ දේශනා කළා එහිදී දන්නේ කෙසේද කියලාත් ඇහුවනේ දන්නවා කියලා කිව්වොත් විතරක් හරියන්නේ අපි කියන්නේ චතුරාර්ය සත්‍ය අපි දන්නවා දන්නවා දුකට ගොඩින් පිරීමට හේතුව නිරෝධේ මාර්ගය මේ කටපාඩමින් කියනවා. ආර්ය සත්‍යව දන්නවා දන්නවා. නමුත් ප්‍රතිපදාවට එනකොට ඒ ධර්මාවබෝධයෙන් දේශනා කරන තැන ඒ උත්තරය සාහවර කරන්නත් ඕනේ. සාක්ෂියක් සාහවර කරන්නත් ඕනේ. දැන් සාහවර කරලා බුදු පියාණන්සේ පෙන්නනවා නන්දි භව පරික්ඛය සංඥා විඥාන සංඛය වේදනානං නිරෝධා උපසමා එවං කුවහං ආවසෝ ජානාමි සත්තානං සත්‍යය අරවිදිය බලමු අපි අවැස්ති තෘෂ්ණාව මුල් කොට ඇති කර්ම භවයේ ශේ කිරීමෙන්ද අන විස්තරයතු නන්දි භව පරික්ඛය නන්දි කියන්නේ සතුට ඇලෙන භව කැමැත්ත කියන එක නේද එතකොට මේ භවයට මේ සත්‍යයේ ඇල්මක් තියෙනවා ඒක පැහැදිලිද ස්කන්ධ පංචය මේ දරාගෙන ඉන්නේ ඇල්මිල්ලන්නේ ලොකු ඇල්මකින් රූපේ වේදනාවේ සංඥාවේ සංකාරයේ කියන මේ ස්කන්ධ පහක අයිතිකාරයෙක් කියලා මේ තරම් කරුණයක් ගෙවන්නේ දෙවැනි පැහැදිලිද? උරුමකාරයෙක් කියලා කරුමකාරයෙක් කියලා නැද්ද? රූපේ උරුම උරුමේ නැද්ද? අද මෙතෙන් සත් ගැහක් තියෙන බම්බයක් පමණ වෙන රූපපින්ඩේ, කෙස්ලොම් නිය පිහිටි කුණුපපින්ඩේ. වේදනා සංඥා සංකාර විඥාන ගෙනාවේ නැද්ද? ගෙදර තියලා දාවේ නැහැ නේද? දැනුත් තීරකට කකුලක් තියෙන විදිහට පොඩි දිගාරින්නේ වේදනාව දැනෙනවා. මගේ අතේ මේ තියෙන වටාපත කියලා සංඥා කරන්න පුළුවන් සංඥා ශක්තියක් හරි. සංකාර මේ දැන් බණ ටිකක් කියන්නේ. සූත්‍රේවත් මතක තියෙන්න ඕන. අර පද තුනවත් මතක තියෙන්න ඕන. සංකාර, සිතිවිලි, හරි. විඥාන මේ කියන්නේ හඳුනා ගැනීමේ ශක්තිය, දැන ගැනීමේ ශක්තියක් තියෙනවා. චරිමක විඥානයකින් ලෝක ධාතු හඳුනාගෙන ඉන්නවා. මොන වචනයක් මතුණා අපේ දේශනේ. චරිමක විඥානය. ඇසේ කනේ දිවේ නාසයේ කය මනසේ හටගන්න ඔබ වචන ටික අහලා තියෙනවා. කාය විඤ්ඤාණ, චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ ඔය විදිහට හදිනවනේ. ආ ඒ විඤ්ඤාණය හඳුන්වන ධර්මයේ දතුනා යෝගින් සඳහා පින්නතුනේ චරිමක විඤ්ඤාණය. චරිමක කියන්නේ හැදෙනවා කියන්නේ. ඔබ භවයේ හසුරුවන විඤ්ඤාණයක් ඔබට ඇති. ඔබ උරුම කරගෙන ආවේ ওই ටික. අර ත්‍ුති වෙලාවේ ත්‍ුති විඤ්ඤාණය විඥානත් නිරෝධයෙන් එතෙන්ට ආවේ නැහැ. සුත වුණා. සුති පටිසන්ධි මව්ගැබ කාලයේ මස් වැලල්ල මස් කාලය හැකට නොපෙන තැන සුද්දාස්සකයේ තකට ඒ විඥානයේ සැරිසරන්න තමයි මේ ටික ඔක්කොම එකට උපාදාන ශක්තිය. රූප උපාදාන, සංඥා උපාදාන, සංකාර, විඥාන ඒ උපාදාන. ඉතින් එතන දුක එතකොට. සරිමත විඥාණය හදන්නේම දුක. අර කාම වස්තුගේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලදී නානා අරමුණු ගන්න මොහොතේ අරමුණු ආස්වාදයක් තියෙනවා මේ කාම ලෝකී කාම භවයේ කාම්භෝගී සත්‍යයට. ආ එතනින් වෙන මුලාව මුදවා ගන්නටයි මෙබඳු ධර්මයක් අපි ශ්‍රවණය කරන්ට ඕනේ මගේ පින්නතුනි. දැන් බුදු පියාණන් දේශනා කරනවා තෘෂ්ණා මුල් කොට ඇති කර්ම භාවය ශය කිරීම. මෙන්න කර්ම භාවය කිව්වේ කර්ම කිරීමෙන් ඒ ඉඳ ලැබෙන ඊට පසු විස්තර කරනවා කම්ම කියන්නේ ওই චරිමක විඥානය හැසිරීමට චේතනාව මුල් කොට මනස මුල් කොට ක්‍රියා වීම තමයි චේතනාම් වික්‍රේ කම්මම වදාන්නේ. මේ චරිමක විඥානයේ හැසිරීමෙන් ආස්වාදයේම මුල් කොට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ දෙමින් ආස්වාදනීය පුදුජන පුජ්‍යලය දී කරනවා. විඥානයේ තියෙක. ඇයි විඥාණයට? ඒක ඕන භව සංසරණයට. චුති වෙන්න, චුත වෙන්න ප්‍රතිසන්ද වෙන්න, ප්‍රතිසන්ද වෙන්න චුත වෙන්න. පවස්තන්ද. ඒ ඉස්සයි විඥාන්තයේ ඉතන පෙන්වන්නේ. එතකොට මේ ගමන ඒ විඥානයේ තෘෂ්ණාවේ බැඳීම, ඇලීම උද. තෘෂ්ණාව මුල් කොට ඇති කර්ම භවේශය කිරීමේ. අන්න වචන දෙකම අපි වෙනවා සංඥා විඥානයේ ගෙවාලීමේ. සංඥා විඥාන ගෙවාලීම. ගෙවාලීම කියන එක පේනවා ගෙවි ගෙවි ගෙවි ගෙවි ශේෂේ භාවයටපත් වී යෑමක්. එකවර ටික ප්‍රඥා මහා පඬිතුය එකවර තේරුම් ගත්තා. ටික ප්‍රඥා සරියුත් මහ රහතන් වහන්සේ "ඒ ධම්මා හේතුප්පබව" මේ ඒ ධම්මතාවය මේ ධර්මතාවය සැඟුණු ධර්මතාවය එක වචන නෙවෙයි "ඒ ධම්මා" හේතුන්ගෙන් හටගත් ඵලයක් නෙවෙයි. මේ අපි කතා කරන්නේ හේතු ටික කතා කරනවා. මෙහෙම දුකකටපත් වෙන ඒ සසර සැරිසරන සත්ව සක්‍රීය බවකට පත්වෙච්ච සත්ව ස්වરૂපය තමයි මේ කතා කරන්නේ. ඒක බුදු පියාණන් වහන්සේ කර්ම අදකැතුම් පෙන්නනවා සංඥා විඥානයන්ගේ ගෙවාලීමෙන්ද ඊළඟ වේදනාන නිරෝධා උපශම. හරි ඉතලා මුලින් තේරෙ පින්නතුනේ නන්දී බව පරිත්‍යා සංඥා විඥාන සංකය සංකය කියලා ගෙවාලීම. ඒකවර නොවේ වෙනවා නමුත් උත්සාහයෙන් වීරියෙන් සංඥා විඥාන ගෙවීමක් තමයි මේ බණ ඇහෙනින් සිද්ධ වෙන්නේ. බණ නොහසන කෙනාට වඩා ධර්මයක් ශ්‍රවණය කෙනෙක් කෙනා ධම්ම පටිවේදනා ලක්ෂණ පඤ්ඤා ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ධර්මයේ දැන ගැනීමෙන් අපේ ප්‍රඥා චෛතසිකේ මෝරා සිටිනවා. මේ ප්‍රඥා චෛතසිකේ ප්‍රඥාව අධිපති කොටයි මේ ධර්ම පරියාය අපි තෝරාගන්නේ. එහෙනම් එතන එතකොට ඒ විදිහට තෝරාගත්තා. ඊළඟට තමයි වේදනා නම් නිරෝධා උපසමා. වේදනාවන්ගේ නිරෝධයෙන් හා සංසිඳීමෙන්ද. දැන් වේදනාව උපාදාන වෙච්ච තැන උපාදානස්කන්ධේ දුක්ඛස්කන්ධය වේදනාවගේ නිරෝධය අවබෝධයෙන් අවබෝධයෙන් දැන් වේදනාව කියන්නේ කෙටියෙන් හඳුනා ගන්න ඕනේ. පින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනාව. හට රූපයක් හම්බෙනවා නොවැරිච්ච ඇහැක් ප්‍රසාදයෙන් යුක්ත පෙනෙන ඇහැක් නේ. ඒකට ආලෝක උපකාරයෙන් බාහිර රූපයක් හම් වෙනවා බාහිර ධාතුවක්. මේ දෙකේ පස්ත වෙනකොටම විඥානය හට ගන්නවා. ඇස බාහිර රූපය පස්ස වීම කියන අවස්ථාව. පස්ස වීම කියන්නේ ගැටීම කියලා සරලව තේරුම් ගන්න. එනවා පින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා. නොමැරිච්ච ඇහැ, බාහිර රූපය, හිත, සක්‍රිය වෙච්ච චිත්තකයිසයන්ගේ මනෝභාවයේ ඉන්ද්‍රිය ශක්තිය ඇති මනස. ඉන්ද්‍රිය ශක්තියක් මනස කියලා කියන්නේ. ඒ අනුව එතන මනස විඥාන කියලා හඳුන්වන්නේ. මනස, සිත, විඥාන. වචන තුනම මේ අවස්ථාවට අපේ බුදු පියාණන් වහන්සේ පාවිච්චි කරලා තියෙනවා. ඒකට ඒ අනුවයි එතන විනීම සින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා. දැන් විඳින්න දිවි වෙලා එතකොට. ඒතර විඳින්න ඕන එකම හින්දා තමයි නැවත නැවත මේ අරමුණු දෙමින් ඇහි කනේ දිවේ නාසයේ ශරීරයේ දෙමින් මේ පැවැත්මකට සත්‍යයක් වෙන්නේ මේ වින්දනේ ආශාදයටම නතු වෙච්ච මනසකින් මේ ජීවිතය ගත කරන්න නිසා. ආස්වාදේ ආධිනවය, නිස්සරණය පිළිබඳ කතාවක් නැහැ. ඒක තමයි පුදුජන ස්වභාවය. එතන නිදෙන්න තමයි මේ බඳු දේශනයක් අපි ශ්‍රවණය කරන්න ඕනේ, තෝරා ගන්නට ඕනේ. එතකොට ඒ විරෝධයෙන් රස සංසිඳීමෙන්ද අන්න ඒවන් කුවාං ආවසෝජානාමි මම මෙසේ සත්‍යයන්ගේ නිමුක්ඛේද මාර්ගයේද ප්‍රමුක්ඛේද ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දෙනවා. දේවතාවට නම් බණ ටික ඇති වුණා. මේ දේවතාව සෝවාන් ඵලයටපත් වෙලා ඉක්මනට වන්දනා කරගෙන සාදු සාදු සාදු කියලා බොහොම සතරමත් භාවයට දේවතාවපත් වෙනවා. එහෙම තමයි අටුවාව පෙන්වන්නේ. මෙන්න මේ විමුක්ඛ සූත්‍රයේ ඔය සංක්ෂිප්තේ මා දැක්ුවේ මේ පින්නතුන්ට. දැන් අපි බලමු ටිකක් එහෙනම් අපිට මතුවෙච්ච වචන හතරක් තියෙනවා. නිමොක් වචන තුනකින් නිමොක්ඛය, පමුක්ඛය, විවේකාන්ති, නිවන. අපේ પરමාර්ථයත් ඒකනේ. අපිටත් අඩු වශයෙන් මේ ලබාපු උත්තම මනුෂ්‍ය ජීවිතය තුළදී අඩු වශයෙන් චූලසෝතාපන්න භාවයටත්පත් වෙන්න. සද්ධාමත්තම් ප්‍රේමමත්තම් සද්ධාන්කාරී ධම්මාන්කාරී එනි පින්තුන් මෙතනම ඉන්නේ. සද්ධාමත්තම් එනිසා තමයි සද්ධායෙන් බණ ටික අහන්නේ. ප්‍රේමමත්තම් ඔය අබ්බිකුස්සල මල් වට්ටියක් තියලා වන්දනා කරගත්තද නැද්ද? ඔය වන්දනා කරගත්තේ මගේ සම්මා සම්බුදුන් වහන්සේ මගේ මේ දෑත් නල්ලි සබලා වන්දනා කරගන්නවා කියලා වන්දනා කරගත්තේ. ප්‍රේමමත්තම් පැහැදීම. එහෙනම් ස්වර්ගයේ උපදින්න මේ පිනම ඇති. සද්ධාමත්තම් ප්‍රේමමත්තම් මේ පින්වත් පින්නතුනේ මව මාතාවරුනි. මේ පිනම ඇති. එහෙනම් තවටයක් ඉදිරියට බලමු. සෝවාන් උතුමාගේ தත්ත්වය. ශාසනයේ මුල් උපත. සෝවාන් කියලා කියන්නේ මොකක්ද? ශාසනයේ මුල් උපත. එහෙනම් තව සමහර විට අපි උපත නොලබයන් උපතට ආසන්නයි. සද්ධාව හරි එහෙම මත්තන් කියු වචනේ හරි සද්ධානුසාරි ධම්මානුසාරි දැන් තමයි මේ තෝරාගන්න තැන ඒතර බලමු අපි මේ බුද්ධිලිය දෙන්නේ කඳුනනවා කියන්නේ මේ ධහම තුල අනුශෝතගාමි පුදුජනයා අනුශෝත කීවේ කාම භෝග භවෝග අවිජ්ජාව විච්‍යෝග මේ භෝග යන කරපහට අවු වෙලා එහි එහෙම යන ලෝකයට හම් වෙන්නේ එහෙමයි නේ ජීවිතයක් තියෙනවා මම මම තමයි හැම වෙලේම ඉදිරියට ඉන්නේ. මම නැගිනවා මම කනවා මම බොනවා මගේ රක්ෂාව මගේ දීපොළ මගේ අමුදරුව කියන තැන ඉන්න. ඉන් එහාට සිතහරහා මේ ක්‍රියාව වෙනවා කියලාවත් දන්නේ නැතුව. චේතනාම් වික්කේ කම්මං වදාමි කියපු තැන තෝරා ගන්නා තියා හිතකින් මේ කිරෙන්නේ කියන තැනවත් නැතිව මම කියන තැනම දෘෂ්ටියෙන් ඉන්න ආත්ම දෘෂ්ටිය සදායි එයා ඉන්නේ සක්කාය දිට්ඨිය තුලමයි. සක්කාය දිට්ඨිය තුලම මම ඉදිරියට ඇවිදින්. කතා කරන්නේ මම. නැගිටින්නේ මම. අනික මාගේ. ওই වචන දෙකම තමයි හැම වෙලෙම පාවිච්චි වෙන්නේ. සිටි සිටිවිලි ගබන් කරන්නේ රෑ හීනෙන් කතා කරන්නේ මම මාගේ. මොන සක්කාය දිට්ඨි ප්‍රබලව සක්කාය දිට්ඨිය තුනී වෙන යන්ට නම් ඔය මම කියන එක හුඟක් ඉස්සරහට එන අඩුයි පින්නුතුනේ. බණ දහම් දාන්න බණ අහන මගේ පින්නුතුනේ ඒක ඔබට අත්දකින්න ඇති. එහෙනම් ඔන්න අනුශෝතගාමී බව අපි මතක් කළා. අනිත් එක මේක විරුද්ධ පැත්තට පටිශෝත ගාමී. ඒ වචන දෙකත් අර වගේ අපිට කියන්න තියෙනවා දන්නවා මේ පිළිතුර. එතකොට අර පංචස්කන්ධයක් කියලාවත් අදහසක් නැහැ. අපිට සම්මුතියෙන් ලැබිච්ච නාමයකින් අසවලා මම කියලා හඳුනන තැන පුදුජනයි මත්තොන්. ඊළඟ පටිශෝතගාමි. මේ යන රැල්ලට මේ ඕග රැල්ලට ඕග ගමනට ඕග නදියට එකතු නොවි උත්සාහයකින් කඳුළු පිරි මුහුණෙන් ඒ කියන්නේ අඬ අඬ ඉන්න කියන එක නෙමෙයි මේ ගමම් මග වඩනකොට නොයෙකුත් දුෂ්කරතාවලට අර අතහැරෙනකොට සම ජීවිතේ දුකක් එනවා ඒ දුක දරා ගන්න ශක්තියකුත් ඕනෑ පින්නතුනේ ඒ දුක දරාගෙන සසරට විරුද්ධ දිශාවට එතරට පීනන කෙනා තමයි මෙන්න මේ පටිසෝතගාමි කියලා කියන්නේ. එතකොට එයා තමයි එයා පාපංච කම්මං නකරෝති. ඒ කියන්නේ ශික්ෂා පදේ කඩන්නේ පණවන ලබ්ධ වීතික්‍රමණය නොකරනවා. ජීවිත හේතු වෙනවා. ඔන්න සෝවාන් වෙන්න ඕනේ නම් ඕනේ නම් නෙමෙයි අපි පරිදි දේශනා කරනවා. සෝවාන් වෙමු අපි. උතුම් සී සද්ධර්මයක් ලැබුණා අපි අතට. අතටපත් වූ ධර්මය අමාගිර අපි පාණය කරමු. එතකොට මේ විරුද්ධ සතරට යන තැනත්තා එයා මතක් කළා අපි ජීවිතයේ තුනක් පලක් කරන්න ඒ ඇති දැන් ඔන්න දිවිලි විස්තර කරන්න වෙලාව මදි වෙනවා පව් කියනවා තේරෙනවනේ පවෙන් වෙන් වූ පිනට බර වූ වචන දෙක මතක තියාගන්න ඕනේ පවෙන් වෙන් වූ තසක් වෙනන්නේ පංචශීලයේ මුල් කොට ආරම්භය දැන් අෂ්ටාංග සීලය දස සීලය සමාදන් වෙනවානේ එතකොට සීලයේ මේ පැත්ත දිනු කර ගන්නවා ජීවිතේ පමණට ඊළඟ දැන් මෙයා හඳුනනවා මේ සෝවාන් ඵලයටපත් වීම වචන කීපයෙන් හරි ඉදිරියේදී සාකච්ඡා කරනවා කොහොමද කියලා. එතකොට කෙලෙස් නැගිටින විට සිතේ ක්ලේශයන් අනුසවයෙන් සංගවි සිටි ක්ලේශයන් ලෝකයට එකතු වෙන තැන මේ සත්ව ස්වභාවය නැගී සිටීමක් වෙනවා. ඒක නැගී සිටින යටවි යටවි සැඟවි සැඟවි කියන අනුසගති සප්ත අනුසයෙන් පෙන්වනවා. රාගාංශේ, පටිඝාංශේ, ආනාංශ, ditthියංශ, විචිකිච්ඡාංශ විදිහට. සෝවාන් උත්තමයාගේ ditthියංශය, විචිකිච්ඡාංශය. අර පරිඋත්ථාන වීතික්කම අවස්ථාවට නැගීමෙන් පෙරම අනුසයෙන්ම හඳුනාගෙන සෝවාන් උතුමා සක්කාය දිට්ඨිය දුරු කරනවා. විචිකිච්ඡාව දුරු වෙන්නේ විචිකිච්ඡාංශය දුරු වෙන්නේ. සක්කාය දුක්ඛ වෙන්නේ දිට්ඨියන්සේ දුරු වීමෙන්. දිට්ඨියන්සේ කියන්නේ කොමකටද? දිට්ඨිය පංචස්කන්ධය මගේ, රූපේ මම, රූපේ මගේ. ඒ තම මම ඒසෝහමස්වි ඒසෝමේ අත්ත. ඔය විදිහට අර රූප වේදනා සංඥා සංකාර විඥාන පෙන්න පුතන ඒ මම මගේ කියන දෘෂ්ටියට කියනවා සක්කාය දිට්ඨිය කියලා. සරලවම මේ මාගේ පින්නුතුනි. දැන් එතන පැහැදිලි විචිකිච්ඡාව කියන්නේ බුද්ධාගමට සම්ශකයක්. ඉතින් ඔබට තව විචිකිච්ඡාව ගැන විස්තර කරන්න වෙනවා. බලමු අපි. දැන් එහෙනම් මේ ත්‍රිද ශික්ෂාවල එකකින්වත් අඩු නැතුව පරිශුද්ධව භ්‍රමචාරිය ඒ පරිදිතුමන් වහන්සේලාගේ මට්ටමට ගිහිවතේදී මේ පින්නතොන් පොහොය අටසිල් නිතිපන්සි ඒ ප්‍රමාණවත් සෝවාන් වෙන්න. ඊළඟ මෙයා හඳුනනවා පින්නතොන් හොඳ වචනයකින් සමන මචලෝ අචල භාවයක් නෑ. මොකාගේද? අචල කිව්වේ පින් කරන්න යන්නද, සිල් ගන්න යන්නද, 15 තැනින් පටන් ගත්තා. දානේ දෙනවද නැද්ද? ඔව නෑ. කාගේද? සෝවාන් උත්තමයන්. සෝවාන් ඵලපත්තුව විච එයා හඳුනන හොඳ වචනයක් තමයි සමන මචලෝ. මතක තියාගන්න පුළුවන් නේ? සමන මචලෝ කියලා හඳුන්වනවා මේවා විදර්ශනා යෝගීන් සඳහා අටුවාචාරින් වහන්සේලා අපි ජීවත් කරන්න ඉදිරිපත් කරලා තියෙන වචන මේ. ඊළඟ අර කාමරාග පටික දෙක සිහි වෙන තැනට වඩනවා මේ මග ඉදිරියට. එයා එයා හඳුන්වනවා සමන පදුමෝ. වචනේ මොකද්ද? පදුව කියලා කියන්නේ මේක වික්ෂුන් වහන්සේලා මතර කරන සමන කියන වචනේ මෙතන දෙනවා. නමුත් මේක ගිහි අපිට පොදුයිනේ. එනම් දෙවිලි පදේ මොකද්ද? සකෘදාගාමී පුත් කියලා හඳුන්වන්නට කියනවා සමන පද්දුමෝ. සෝවාන් උතුමා සමන මච්චලෝ කියන්නේ ඒ කලණය කියන එක. ඒ ප්‍රතිපදාවේ සීල් පදයේ සැලීමක් නේද? ජීවිතාපේක්ෂාවෙන්වත් පව් කරන්නේ කිව්වනේ. එතන රැගෙන පද දෙක මතකයි. ඊළඟ අපි හඳුනා ගන්න වටිනවා. මොකද අර නිමොක්ක කියන වචනේ ඉන්නේ තෝරන්න එපා. තිතත්තෝ සිටි බව. අනාගාමී උත්තමයා කොහෙද සිටි බව? සුද්ධවස බ්‍රහ්ම ලෝකවල සිටි බව. සිටි බව. අතන අර දෙන්නම කොයි දෙන්නද? සෝවාන් උතුමා සකුද්දාගාම උතුමා නියතෝ සම්බෝධි පරායන. සතර පාගත වෙන්නේ. මදිද? සතර පායේ මිදුණොත් මේ ජීවිතය තුළ මිදෙනවා කියන නිස්සාව අපිට ලැබුණා නම් ඒ සාක්ෂිය හරිනම් හෘද සාක්ෂියෙන්ම මාදීද කියන්නේ මේ උතුම් ධහම ලැබීමේ ඵලය ලැබුවද නැද්ද මේ විතරම නෙමෙයිද එතකොට නිරෝධීව ලැබුවානේ. හොඳයි. එහෙනම් දැන් තිතත්තෝ කාමරාග ව්‍යාපාදයෙන් කම්පා නොවන ඒ ලෝකයෙන් ඒ ලෝකේ මේ මේ ලෝකෙත් එක්ක ගැටෙනකොටනේ කම්පා වෙන්නේ නැති වෙන්නේ අපලෝදාමය. එමය සතුමාන මට්ටමම නෙමෙයි අනාගතතුමාත් කම්පා වෙන්නේ. සෝවාන් සබුද්ධාගමතුමාත් කම්පා වෙනවා නමුත් ඒ කම්පා වීම පවු කරන තැනට අස්සල් කරන තැනට වැටෙන්නේ නැහැ. පාවනයක් තියෙනවා. ඊළඟ මෙයා හඳුනන පදේ දැනගන්න සාධුකාරයක් දෙන්න ඕනේ. අනාගම උත්තුමේ හඳුනන පදය පදුම පුණ්ඩරීකෝ. මොකද්ද පදය? පදුම පුණ්ඩරීකෝ. එතකොට කාමරාග සංඛ්‍යාත ඇලෙන කෙලිස් නෑ මේ උත්තුමයාගේ. එකයි සුද්ධාවාසයක සුද්ධාවාස කියන්නේ ඒකනේ. එතකොට එයා ඕරම් භාග්‍ය සංයෝජනයෙන් කම්පා නොවි සිටින සත්‍යයටපත් වුණා. ඔන්න එක මට්ටමක් සෝවාන් සකෘදාගාන ආගම ඇති පෙන්නවා. ඊළඟ තැන අරහතුතුමාණන්ගේ தත්ත්වය පින්නෝපාරගතෝ කලීතිත්‍ත්‍ති ඒ රහතන් වහන්සේ පින්නෝ තුෂ්ණා සෝතයෙන් එගඩ වූ පාරගතෝ පරතරටපත් වූ උපදයන් වහන්සේ දැන් දී වෙනවා. එතකොට නිවන් නැමැති පරතරටයිපත් උනේ අරහත් ඵල නැමැති ගොඩ විම සිටගත්. අපිත් ඉතින් එහා මෙහා ඔය දොළපාරවලින් ඒගොල්ලෝ වෙනවා. සමහරු ගහගෙනත් යනවා. කැලිනගිරි මලාන්නා වෙනව නේද? එයි කාලවල කිව්වත් පරිස්සම් වෙන්න. අපි ගහගෙන යන්නේ ඒ ඉතින් තුන තව. මේ මේ ස්රෝතසින් ඉගොඩු මේ සැර පහරෙන් ඉගොඩු එගොඩම එගොඩම ඌ උත්තරයන් වාසී හඳුන්වනවා පින්නෝ පාරගතෝ අර සුවිශේෂී වචනයෙන් හඳුන්වනවා සසමන සුකුමාලෝ අරහත් වහන්සේ සසමන සුකුමාලෝ කියන උත්තම පදයෙන් අන දුක් නැති භවයෙන් සුකුමල වූ දුක් නැහැ. අනාගාමී උත්තමයාටත් කෙලෙස් නිසා කරන බවක් නැහැ. නමුත් බවරාගයේ නිසා තමයි බවරාගාංශයේ අනුස සප්තාංශයන්ගේ බවරාගාංශය මානාංශය අවිජ්ජාංශය නුසිඳුණු කම නිසා සුද්ධවාස තලය අන්න අර කරිමක විඥානයක් ගැන මම මතක් කළා ඒ විඥාණයෙන් දැහැගන්න තැන. හොඳයි. දැන් ඔන්න ඔය අවස්ථා හතරක් අපේ පින්නතුන්ට පෙන්නවා. අපි මේ අර වචන හතර දැන් මතකයි නිමුක්ඛම් පමුක්ඛම් විවේකන්ති කියන අවස්ථා තුන. උදේ බලමු සෝවාන් තුමා තවත් හඳුන්වන රාග සංයුත්තේ පංචන්නං උපාදානස්කන්ධානං සමුදයං චත්තංගමං චස්සාදං ච ආරිනවං ච නිස්සරණං ච යථා භූතං පජානාති. ඒ අර මුලින් අපි විස්තර කරපු ටිකම තමයි නැවත මතක් කරන්ද ගන්න උපාදාන ස්කන්ධය දැන් තේරෙනවනේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේ යථා භූත හැටියට ඇතිව නැති වෙනවා කියන අවබෝධය. අනිත්‍යයි දුකයි අනාත්මයි මේ ස්කන්ධ පංචකය කියන දැන ගැනීම මාත්‍රය. එහි නුවණ පිහිටා සිටීම තමයි සෝවාන් උතුමා යථා භූතං පජානාති කියන වචනේ එතන හඳුන්වනවා. මොකද්ද වචනේ? යථා භූතං පජානාති. රහතුතුමාණා පරපිරට ගිය තැන එයා හඳුන්වන්නේ යථා භූතං විදිත්ව අනුපාදා විමුක්තෝ හෝති. මොකද සරලව මං කියතිනේ අවස්ථාව දෙක දැනගෙනම කාලට භාගෙට නෙමේ පරතරටමපත් වූ පරිඥාසං පිරිසිදගත් තැනත්තා තවද රහතන් වහන්සේ. එතකොට ඔන්න ඔය විදිහේ සෝවාන් උතුමාගේ පිට රහත් උතුමා දක්වා අපි කිතින් මතක් කළා. දැන් අපි ටිකක් බලමු. අපිත් භාවනා කරන්න ගියාම මේ පින්නතුම අපිට අපි භාවනා කරමු අපි හිතමුකෝ සතර සතිපට්ඨානය වඩාගෙන ඉන්ද්‍රිය කරන කරගෙන ටික භාවනා කරන මේ සිතට নানা අරමුණු වෙනවා කියන දෝෂයක් ගැන කතා කරනවා බොහෝ තැන්වල බොහෝ දෙනා. අපි එතෙන් ටිකක් බලමුනේ. මේ මනෝ ධර්මයේ පස්සේ නේ. එහෙනම් චක්කු පස් වෙන තැන. ඇසේ පස් වෙන රූපෙට හැපියා ගත්තා කි. කනටත් බාහිර ලෝකෙට රූපాయని බැලි දී සින්දුල ගියාම නවත්තා ගත්තා. නාසයට ගස සූදෙන් දෙන තැනක් නවත්තා ගත්තා. ඒ ඉන්ද්‍රියන්ගේ වැසූ දුරට වැත්තේ බවට පත් වුණා. හැබැයි තව මනෝද්වාරයට වගේ කියන්න තියෙනවා අපිට. නිශ්චල වුණා භාවනාව පිළිදෙනවා. මනසේ සිසිතිවිලි වල දෝෂේ තම අපිට අරගන්න බැරිම මේ මුලාව. දැන් එතෙන්ටත්වත් බණ ටිකක් අහන්න ඕනේ දෙපාදවා. අහන්න ඕනේ. ඒ බලමු අපි මේක පෙන්නවා සතරකසපට්ඨානයේ වැඩිමේ නිරෝධේ සාක්ෂාත් කරන පිළිවෙල හැටියට විදර්ශනා යෝගීන් සදාම නාම රූප සමුදය චිත්තස්ස සමුදය. ඔන්න වචනයක් බලන්න චිත්තස්ස. නාම රූපයෙන් නාම රූප ප්‍රත්‍ය කොටගෙනයි සිත කට ගැනීම. දැන් අතනන පටිච්ච සමුප්පාදයේ ඔය ටිකම තමයි. නේද? එතන සාරාංශයි. සාරාංශ කරලා පෙන්නන තැන නාම රූපය හේතුයෙන් සමුදයෙන් හට ගැනීමෙන් සිත හටගන්නවා. චිත්තස්ස සමුදය. නාම රූප නිරෝධ චිත්තස්ස අස්තංගම. අස්තංගම කියන්නේ විනාශය නැති වී යෑම, ගෙවි යෑම කියන තේරුමයි. එතකොට සිත ගැන ඒ චිත්තස්ස සිතේ ස්වභාවයත් නාම රූපේ මුල් කොටමයි. අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප. එතෙන් තේරෙනවනේ. ඒ නාම රූප. ඊළඟ දැන් අපි මනසිකාරයක් ගැන කියවනේ. මනෝ ධර්මයේ පස්ස වෙන තැනට අපි වාක්‍ය තියා ගන්න ඕනේ කියලා. විහාගයි. නිස්සබ්දයි. ලෞකික සමාධියකටපත් වුණා. නමුත් අපි දීර්ඝ සංස්කාරයේ මේ මේ මේ ක්‍රියාව මේ විදිහට සිද්ධ වෙවි සිද්ධ වෙවිවා ගතිපවට අනුසය නිසා ගතිපවටපත් වෙනවා. අපේ ක්ලේශ ගතිපවටපත් වෙනවා. ආසව ගතිපවටපත් වෙනවා. මේ ලැබුම්ගත් අනුසයන් අපිට කරදර කරනවා, හිලහැර කරනවා. අපිට සිටිවිලි හට ගන්නවා. කුමක් කරහද? මනෝ ධර්මයන්ලා. මනස කියන තැන තේරුම් ගන්න මනෝ කුබ්බංග මහධම්ම නැති ධම බුදුජානක දේශනය මන ඉන්ද්‍රිය අර චක්කු ඉන්ද්‍රිය වගේම ඉන්ද්‍රියක් පින්නපුදී. තද වස්තුව ඇසුරු කොට මේ උමුසුම ශක්තිය හේතුවෙන් හටගන්න ශක්තිය හඳුන්වන වචනයක් තමයි මේ මනස කියලා කියන්නේ. මානසික ස්වභාවය, හිතන්න පුළුවන් ස්වභාවය. එතකොට ඒ ඒ හිතන ක්‍රියාකාරී සක්‍රීය තත්ත්වය තමයි මනසිකාර කරනවා කියලා කියන්නේ. ඒක තමයි අපි හිතනවා. ධර්මයේ අරණුසු මනසිකාරය සහ යෝනිසු මනසිකාරය කියන දෙවිදෑරෝ වෙනවා මේ මනසිකාර මට්ටම. මේ අපි මේ බණ ටිකක් අහන්නේ යෝනිසු මනසිකාරය. කියන්නේ නුවණ යෙදিলা සති සම්පජාන්නේ යෙදিলা. එතන අතනක් අරණුසු මනසිකාරයම තමයි දඩ බණ්ඩේ යනවා, දුසිරිතේ යෙදෙනවා, පාප ධර්ම වල යෙදෙනවා. එතරම් මනස තමයි මුළුනේ. ඒක පදුට්ටක ඊළම ආදා වෙනවා. දැන් මෙතන මනසිකාර සමුදේ ධම්මාන සමුදේ. එන වචනේ තෝරාගමු දෙන්න ටිකක් එහාට මනසිකාර සමුදය ධම්මානං සමුදයෝ මනසිකාර නිරෝධෝ ධම්මානං අත්ංගමෝ අර මනසිකාරයට පස් වෙන්නේ ධර්මතා කියන වචනේ තෝරා ගන්න ඕනේ අපේ ඒ ධර්මතාම අහෙන් කනෙන් දිවෙන් නාසයෙන් අරගෙන අපි විඳා විදලා ඉවර වුණාට ගතිය ඉතුරුයි. තව විඳින්න ඕනේ ගතිය ඉතුරුයි. මෙන්න තෘෂ්ණාවේ ස්වභාවය. ඒ නිසා අනුසංගවටපත් වෙනවා භවංගවටපත් වෙනවා අර ඇහැකන දිවනාසයේ අක්‍රිය කරගත්තත් නැත්නම් වසාගත්තත් මන ඉන්ද්‍රිය මුල් කොට සිටි සිටි පහළ වීමට අපි වගේ කියන්නේ. එතන තෝරාගන්නේ මෙන්න මේ විදිහට බුද්ධයන් වහන්සේගේ දේශනය අභික්කන සකං චිත්තම් පච්චවෙච්චිතබ්බං. ඒක පාළි වචනයට බය වෙන්න එපා. ශ්‍රණයක් පාසා මේ හිත ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි. ප්‍රත්‍යවේක්ෂා කියන්නේ දැන් මේ අරමුණු සිටි සිටිවිලි ඔබ අවංකව ඒක බලන්න ඕනේ. රාගසිතක්ද, ද්වේෂසිතක්ද, මොහොසිතක්ද. එළවනම් එතනින්ම තොක්කක් කරනවා. කොහොමද තොක්කක් අයින්නේ? තමන්ගේ සිතම තමන්. එයිනේ මම භාවනා කරන ඉඳගත්තේ. මම මෙහෙම කෙනෙක් මම ජීව වුණත් මේ ධම්මක වඩන ධම්මානුසාරී, සද්ධානුසාරී අර සමනාචල සත්‍යයකපත් වෙන්න පදුම පුණ්ඩරීක බවට පත් වෙන්න ඒ එන ගමනේ එන කෙනෙක් පින්වතේ. බුදුපස්සේ බුදු මහරහතන් වහන්සේලා සීකර ගන්න ඕනේ අදත්තා. කෙනෙක් බර ගතියටම යනවනම් හොඳට ඔක්කක් යනවා. එහෙනම් අපි හිතන්න ඕනේ කවුරු ගැන? බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ගිය මගේ යන කෙනෙක් මම. මනෝ මොකද මේ කුණු කන්දා? ඉතින් ඉතින් ගොරෝසු විදියට කනලා මේකේ ස්නේහ ගැන බලන්න. මේ එන සිතිවිල්ල කොයි ආකාරයෙන් දෙන්නේ කියලා මනෝදාපේ පස්සවීමෙන් මේ සිතිවිල්ල අතීත කර්ම හේතුය. අතීත කර්ම කියන තැන සරලව මතක තියාගන්න. අපි කීම් කිරීම වල යෙදුණා. නමුත් තෘෂ්ණාවේ අධිකතම නිසා අවිද්‍යාවේ නොදන්නාකම නිසා අපේ ඒ කීම් කිරුම් එතන එතන යොරුණාට ඒ ඒ යොරුණේ මත්තක තබලා භව ගතිය තබලා ඒ නිසාම තමයි නැවත මරණසන්න මොහොතේ ඒ ගතිය අලුත් කිරීමක් තමයි මගේ පින්නතේ ප්‍රතිසන්දිය ප්‍රතිසන්දිය දැන් නෝනක් හදාගත්තොත් මේ විඤ්ඤාණය මේ චරිමක භාවය මේ කඩා ගන්න පුළුවන් වුණොත් මේ සිතේ පහළ වෙන සිත දිහාම බලලා මෙන්න චිත්තානුපස්සනාව වඩාලා පුහුණු අයට මේක පුළුවන් උත්සාහ කරන්න මේ භාවනා වැකිය මනෝ ධාතුම් පටිච්ච උප්පච්චති මනෝ සම්පස්සෝ ඒ කියන්නේ මනෝ සම්පස්සයත් ඇඟට උනවා එතනක් මනසේ විඳින්නා වේදනාව ඇති වෙනවා ඒ වේදනාව හිත හිතා සතුටු වෙවි දොද නැද්ද ඒකනේ නෑ හැබැයි බලාපු නාට්‍ය බලාපු චිත්‍රපටිය ජීව ගමම් බිබන් කාබ්බියු කෑබ්බීම ගැන හිත හිතා සතුටු වෙන ගතිය නැද්ද? ඒ තෘෂ්ණාවනේ. එහෙනම් එතනක් පාළුවයකට ඕනෑ කරනවා. එහෙනම් මනෝ සම්පස්සේ උපන්නා මනසේ හැපීම මොනවද මේ ධර්මතා? එහෙනම් දැන් ධර්මතාවද මනසේ සිසිරීති විවිධ බලන්න අනිත්‍යයි දුකයි අනාත්මයි. එහෙනම් ඒ විදිහේ එතකොට ඔතන බලන්න ඒ අනිත්‍යයි දුකයි අනාත්මයි තැන ඒ උපදින වේදනාවන් දිහා බලන්න වේදනාවල දුක සැප අදුක්කම සුඛ කියන තැන. එහෙනම් මේ ත්‍රිවිධ වේදනාවේ අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව දකින උත්මයා පින්නතුනි අන්න ස්කන්ධ පංචකේ අර සක්කාය දිට්ඨියෙන් බැනගත් හද ගතියෙන් සිත පරමවර්ත මිදෙනවා. ඒ මිදෙන තැන ඒ උත්මයාට සක්කාය දිට්ඨි සංයෝජනයෙන් සිත ගිලී යනවා. මේ බුදුදහම් පරයායක් මං සම්මර්ථනය කළා කියන සම්මර්ථන ඥාණයෙන් ඒ උදයබ්බේ ඥාන පිළිම ප්‍රඥා චෛතසිකය විකසිතව ප්‍රඥා ඉන්ද්‍රිය බලවත්ව මෙන්න මෙතෙක් කවර කලකවත් ඔබට පහළ නො වූ අනන්‍ය සංඥාස්තා වූ මිතින්ද්‍රිය අධිපති කොට සෝවාන් වූ මාර්ගඵල චිත්තය ඔබට හැදෙනවා ඒතන අනතුරුව මාගේ පින්නතුනේ සෝවාන් ඵල සමාධියට උපවත් වෙනවා හොඳයි අද දහම් දේශනෙන් ඔය ටික පෙන්වා දෙන්නේ දීර්ඝ දේශනයක් කරන්නට අවස්ථාව නුනත් මාගේ පින්නතුන් ධම්පරියාය සම්මර්ෂණය කරන හැටියට අපි අනුශාසනා කරනවා. අමතං දදෝති සෝ හෝති යෝ ධම්මානුශාසති. දායකත්වයේ සැපුමේ පින්නතුන් අමුත්තේ දීමක් සිද්ධ කළා ධර්මානුශාසනාවේ දායකත්ව ලැබීමෙන්. ඒ වගේම මේ පින්නතුන් අපි නමින් මිය පරලෝකීය සාචර ලේනාත් බන්ධුවරින් සීපත් කළා තිබුණා. ඒ හැම දිනාට ඒ පින්නතුන් සියතින් කරගත් පිනක් හා සමානව මේ ධර්ම දේශනාවේ පුණ්‍ය ශක්තිය බලය අනුමෝදන් වෙත්වා කියලා මේ ගාතාවක් කියලා දෙවියන්ටත් පින් දීලා දේශනාව අවසන් කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ දාම් පඬු පූජා කර ගැනීමෙන් දාම් ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත්තා වූ පුණ්‍ය සම්භාරය මේ පරලෝකීය ඥාතිවරයන්ට අනුමෝදම් වෙත්වා කියලා සාදු කියන්ට සුල්ලුක කොටෝ පත්වැත්තම් බවදෝස වරදකින් එතනින් වහාට මිදේවා කියලා පමුණවන්ට ඒ වගේම උපන් දින සුබ පැතුම් සඳහන් කර තිබුණා ඒ හැම දිනාටත් තිර ජීවනයේ සැලසේවා දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිස්සාර්ථක වේවා මෙබඳු ධර්ම දේශනා විකාශනය කරන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිතුමා ඇතුළු මේ දහම් පරයයන් ඉදිරිපත් කරන අපේ නිවේදකතුමන් ඇතුළු හැමදෙනාටම අපේ පුණ්‍යානුමෝදනාව කරමින් අපේ දේශනාව අනුපවසාන කරමු සාදු සිතින් මෙත් සිතින් වැටි සිතින් පින් අනුමෝදම් වෙමු හැමදෙනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු සංයුක්ත නිකායේ දේවතා සංයුක්තිකේ විමුක්ඛ සූත්‍රය ඇසුරෙන් නිවන් මඟ පිළිබඳව ධර්මානුකූලව කරුණු පෙන්වා දුන් දේශකයන් වහන්සේට ආශිර්වාද කරමු. මෙවන් උතුම් ශාසනික සේවාවන් තවදුරටත් කරගෙන යාමට හැකි ශක්තිය ධෛර්ය ලැබේවා. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබ සියලු දෙවියන්ගේ රැකවරණය නිරුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ ලැබේවා. එන්වහන්සේ ඒ වගේම උන්වහන්සේ අවසන පතන්නා වූ බෝධියකින් නිර්වාණ අවබෝධය ලැබේවා. සාදු සාදු. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ නොච්චියාගම ලිඳවැව සිරි විමල විසුද්ධාරාමාධිපති ශාස්ත්‍රපති සද්ධර්ම විශාරද දහම් සරසවි කතිකාචාර්ය පූජ්‍ය ඉලන්දගස්සවේ සීල විසුද්ධි ස්වාමීන් වහන්සේ. මෙවන් ධර්ම දේශනාවක දායකත්වය ඔබට ලබා ගැනීමට අවශ්‍ය නම් විමසන්න 011269 7140 දුරකථනයෙන් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.